පෙරළු 8යි විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගම්පහ උග්ගල්බොඩ ධම්මාරාම යෝගාශ්‍රමී ගරු අනුශාසක පූජ්‍යපාද නවගත්තේගම සුගතවංශ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 බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි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 මම බුද්ධ රත්නය සරණ යමි ධර්ම රත්නය සරණ යමි ධර්ම රත්නය සරණ යමි සංඝ රත්නය සරණ යමි සංඝ රත්නය සරණ යමි මම ත්‍රිවිධ රත්නය සරණ යමි මම ත්‍රිවිධ රත්නය සරණ යමි සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුවාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං ආමබන්තේ සාදු සාදු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 අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සියලු සක්වල රැසී මෙහි පැමිණියා වූ දෙවියන් බඹුම් සතුටින් මේ සිරි සදහම් අසත්වා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 කතංච භික්ඛවේ භික්ඛූ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛූ සරාගං වා චිත්තං සරාගං චිත්තං තී පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පජානාති පජානාති සදෝ සංවාචිත්තං වීත දෝසං වාචිත්තං සමෝහං වාචිත්තං වීත මෝහං වාචිත්තං සංඛිත්තං වාචිත්තං නික්ඛිතං වාචිත්තං මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං සෞත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං සමාහිතං වාචිත්තං අසමාහිතං වාචිත්තං විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං අවිමුක්තං සිත්තං තිපජානාති තී කාරුණික පින්වතුනි හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණයටයි සැදී පැහැදී සූදානම භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතවල පවතින ස්වභාවයේ යථාර්ථය යථා පරිදි අවබෝධ කරගන්න දහමකුයි දේශනා කළේ මේ ධර්මයේ තුල පවතින්නේ අවබෝධ කළ යුත්තා. අවබෝධයට නිසි පිළිවෙතක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරන විට ඒ නිවැරදි ක්‍රමය අනුගමනය කිරීමේ ප්‍රතිඵලය අපි අවබෝධය කරා යෑමයි. තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් සතර සතිපට්ඨානය දේශනා කළේ ඒ පිළිවෙත වශයෙන් අවබෝධය කරා යෑමේ පිළිවෙත වශයෙන් තමයි සතර සතිපට්ඨානය දේශනා කළේ අද අපට ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු මාතෘකාව චිත්තානුපස්සනාව ඇසුරින් අපේ ජීවිත निराවුල්ව ගත කිරීම පිණිස සිත හඳුනගන්නේ කොහොමද? සිතේ ස්වභාවය හඳුනගන්නේ කොහොමද කියන මේ කාරණා පැහැදිලි කරලා ශ්‍රාවක පිරිස ධර්මඥානයෙන් විඥානනය කරන්නට කියන එක. ඒ ලැබුණු මාතෘකාවට අනුව තමයි චිත්තානුපස්සනාව සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අපි මේ ස්ථානයේ උචිතාකාරයෙන් කෙටි කරලා මාතෘකාවස්යෙන් මේ ඉදිරිපත් කළේ. පින්වතුනි මේ ධර්මය අර අපේ පවත්වන සාමාන්‍ය ජීවිතයට අර්ථකථනයක් ඒ ජීවිත ස්වභාවයට අර්ථකථනයක් සපේන විදිහට සකස් වුණු එක. නිවැරදි අර්ථකථනය. දැනට අපි අර්ථකථනයක් හදාගෙන ඉන්නවා අපේ ජීවිතවලට. අපි හැමදෙනාම අපේ ජීවිත පිළිබඳව යම් ආකාරයකින් තේරුම් අරගෙන ඉන්නවා. අපේ ජීවිත පිළිබඳව අපි හිතාගෙන ඉන්න, වටහාගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. නමුත් සත්‍ය ජීවන ස්වභාවය ඇතුලේ සාමාන්‍ය පෘථග්ජන භූමිය තුල අපි හිතාගෙන ඉන්න දැනගෙන ඉන්න මේ ජීවිත ස්වභාවය වැරදි. සත්‍ය ළඟට එනකොට දැනට අපි පවත්වන ස්වરૂපය වැරදි. මේක අපි කියන කතාවක් නෙමෙයි. තමන් වහන්සේගේ ජීවිතය කල්ප ගානක් තිස්සේ ධර්ම මාර්ගයේ නියැලෙමින් අධ්‍යයනය කරලා තම ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන අන්‍ය ලෝකයාගේ ජීවිත ස්වභාවයත් මනවින් අවබෝධ කළ සර්වඥන් වහන්සේ අපට පෙන්වපු මාර්ගය සාමාන්‍ය වශයෙන් අපි මේ දකින ජීවිතය සැබවින්ම අපේ දැනුමේ හැටියට අපේ අවබෝධය හැටියට සහ අපේ දෘෂ්ටියට අනුව අපි නිර්මාණය කරගත්ත ජීවිතයක් නිර්වාණයක් ඇතුළේ මේ ජීවත් වෙන්නේ භාවනාව මනමින් ප්‍රගුණ කරනකොට මේ කියන කාරණේ මනමින්ම ස්පුට වෙනවා සාමාන්‍ය කෙනෙක් මේක පිළිනොගන්නට පුළුවන් නමුත් මේ ජීවිතය මේ සතර සතිපට්ඨානයට අනුව මනාකොට අධ්‍යයනය කරන කෙනාට ගත වෙන මොහොතක් මොහොතක් පාසාම දැනෙනවා මේ අපි දැනට දරන ආකල්ප සහ මේ ජීවිතය ගැන අපි දැනට හිතාගෙන ඉන්න ක්‍රමේ මොනතරම් වැරදිද කියලා. මේ ජීවිත මේට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට නිවැරදි වෙන්න තියෙනවා. ඒකට අදාළ ක්‍රමය හරියට අපි අතින් අනුගමනය නොවන නිසායි ඒ ඇත්ත ජීවිත ස්වභාවය අපට නොවැටහෙන්නේ. අන්න අර කියන ආරවුල් ජීවිතවල, වියවුල් ජීවිතවල, ඒ වගේම දුක් දුම්නස් විවිධාකාර වේදනා පීඩා මේ හැමදේම නිර්මාණය වෙන්නේ ඔන්න ඔය ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන නොදන්නාකම මූලික කරගෙනමයි. විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේදී අපට ලැබුණු මාතෘකාවට අනුව චිත්තානුපස්සනාව අනුසාරයෙන් මේ සැබෑව තේරුම් ගන්න හැටි පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පළමුවෙන්ම මට අවසර ලැබිය යුතුයි මේ චිත්තානුපස්සනාව මාතෘකා කරමින් අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව දේශනා කළ ඒ වචන වල අර්ථය පැහැදිලි කරලා දීමට. මොකද මේ වචන වල අර්ථය පැහැදිලි කරන්න ගියාම ටිකක් ගැඹුරුයි ඒක. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ධර්මයේ අර්ථ ගැඹුරුයි තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. මේක මේ සෙල්ලම් කරන එකක් නෙමෙයි ධර්මය. ඇත්ත ගාවට එන්න ඕනේ අපි. මොනතරම් අපිට ඒක අමාරු වුණා සමහර විට අපි ඒකට අකමැති වුණා අපි ඇත්ත ළඟට යන්න ඕනේ. සැබෑ ජීවිත නිර්වෘභාවය ලබන්න නම් ජීවිතේ සැබෑ නිදහස ලබන්න නම් ඇත්ත ළඟට යන්න ඕනේ අපි. ඒ ගමන ලේසි ගමනක් නෙමෙයි හරි අමාරුයි ඒක. අපි ලේසියෙන් කෙටියෙන් ඉක්මනින් විසඳුම් තමයි හොයන්නේ. දැන් ඔය අපිට පේනවා සමාජයේ විවිධ මතිමතාන්තර මේ ධර්මය කියලා භාවනාව කියලා විවිධ ක්‍රම විවිධාකාර දේවල් කියනවා. ඒ හැම කෙනෙකුටම කොටසක් ඉන්නවා එකතු වෙලා. වැඩිපුර වරද්දලා කියන තැන් වලට වැඩිපුර සෙනඟ එකතු වෙනවා. මොකද මේ වරද්දලා ජීවිතේ කෙටියෙන් මේකට පිළිතුරු හොයන අයට කෙටියෙන් මේ මවල පෙන්නකොට එකතු වෙන ඒ තැන් වලට. ඇතර මේකේ සහනෙකුත් තියෙනවා. සැබෑ සහනෙ නෝනට මොකද අර තියෙන වියවුල් ගතිය මේ ධර්මයේ ස්වභාවය ඒකයි. දැනට පවතින ස්වභාවය ටිකක් හරි ලිහිලා ගියාම තියෙන මේ පීඩාව ප්‍රමාණයකින් හරි අඩු වුණාම ඒ අයට ඒක සහනයක් තමයි. නමුත් පින්වතුනි මෙතන තියෙන රහස මේ తాවකාලික පැලැස්තර ඇලවීමක් නෙමෙයි ධර්මයෙන් කරන්නේ. සමාජ විරුද්ධ සමාජයේ වැඩිපුරම පැලැස්තර ඇලවීම තමයි පේන්නේ. මේ ශාසනයෙන් කරන්නේ පැලැස්තර ඇලවීමක් නෙමෙයි. විසඳිය යුතු තැන සම්පූර්ණයෙන් විසඳලා දානවා. පිළිතුරු දිය යුතු තැන නිවැරදිම පිළිතුර හරියටම ලබා දෙනවා. ඒ වගේම නිදහස් විය යුතු තැනින් නිසි ආකාරයෙන්ම නිවැරදිවම සම්පූර්ණයෙන් සදාහටම නිදහස් කරනවා. ඒක තමයි ධර්මයේ ඇත්තම ස්වභාවය. ඒ ඇත්ත ටිකක් හරි අමාරුයි. ඒක ටිකක් අමාරුයි. ලේසියෙන් පහසෙන් ළඟින් ඉක්මනින් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අදාළ මාතෘකාවේ මේ වචන ටික විග්‍රහ කරනකොට ටිකක් ගැඹුරුයි වගේ තේරෙයි. නමුත් හිත පසුබෑමකට ලක් කරගන්න එපා. මේවා අපි ආසාවෙන් අහන්න ඕනේ. කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඇත්ත ගාවට මොන අපහසුයෙන් හෝ යන්න ඕනේ. එතෙන්ට යන්න උවමනා තරමට අපි පිරෙන්න ඕනේ. අපේ සුදුසුකම් අතින් පිරෙන්න ඕනේ. සුදුසුකම් ටික සම්පූර්ණ කරෙන්න ඕනේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට සුදුසුකම් පුරවන්නේ නැතුව සම්පූර්ණ කරන්නේ නැතුව හැබෑ ගමනක් නැහැ. අර ඉන්න මුලාවෙන් ටිකක් කොහේ මුලාවෙන් මිදෙනවා වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ ධහම තියෙන්නේ සම්පූර්ණ මුලාවෙන් අපිව එළියට ඇදලා ගන්න. සම්පූර්ණ සත්‍යෙම සත්‍ය ස්වභාවය පෙන්වන්නයි. කතාන්ති බික්කවේ බික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සිතෙහි සිතානුව බලමින් කෙසේ වාසය කරන්නේද? ඉද භික්ඛවේ භික්ඛු සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාග කියන්නේ සහරාග කියන එක. රාගය සහිතයි කියන එකයි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගන්නේ වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තං තිපජානාති රාග විරහිත හිත රාග විරහිත හිතයි දැනගන්නේ ඇලීමෙන් තොර වුණු සිත ලෝභ සහගත ස්වභාවයෙන් තොර වූ හිත ලෝභ සහගත ස්වභාවයෙන් තොරයි කියලා දැනගන්නවා සදෝ සංවාචිතං සදෝ සංචිත්තං දිපජානාති දෝෂ සහිත සිත ඒ කියන්නේ දේශය ගැටීම් හිත ගැටීම් සහිත හිතයයි දැනගන්නවා වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තං තිපජානාති දේශයෙන් දුරුණු හිත මෛත්‍රිය අසුරු කළ හිත ද්වේෂයෙන් තොර වූ සිතේයි දැනගන්නේ. ඒ වගේම සමෝහං වා චිත්තං සමෝහං චිත්තාන්ති පජානාති. මෝහය සහිත හිත මෝහය සහිත සිතේයි දැනගන්නේ. ඒ වගේම වීත මෝහං චිත්තාන්ති පජානාති. මෝහයෙන් තොර වූ සිත මෝහයෙන් තොර වූ සිතේයි දැනගන්නේ. සංකීතං වා චිත්තං සංකීතං චිත්තම්ති පජානාති හැකිලුණු හිත හැකිලෙන හිතේයි දැනගනි වික්ඛිතං වා චිත්තං වික්ඛිතං චිත්තන්ති පජානාති විසිරුණු හිත විසිරුණු හිතේයි දැනගනි ඊළඟට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති මහග්ගත වූ සිත මහග්ගත වූ සිතේ දැනගනි. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තංති පජානාති. අමහග්ගත වූ සිත අමහග්ගත වූ සිතේ දැනගනි. ඒ වගේම සා උත්තරං වා චිත්තං සා උත්තරං චිත්තංති පජානාති. සෞතර හිත සෞතර හිතේයි දැනගනි. අනුත්තරං වාචිත්තං අනුත්තරං සිතාන්ති පජානාති. අනුත්තර වූ හිත අනුත්තර වූ හිතේයි දැනගනි. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තාන්ති පජානාති. සමාහිත වූ සිත සමාහිත වූ සිතේයි දැනගනි. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තංති පජානාති අසමාහිත වූ සිත අසමාහිත වූ සිතයි දැනගනි විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තංති පජානාති මිදුනා වූ සිත මිදුණු සිතයි දැනගනි අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තංති පජානාති නොමිදුනා වූ සිත නොමිදුනා වූ සිතේයි දැනගනි. දැන් මෙතන ආකාර 16ක් කිව්වා හිතේ. හිත වශයෙන් ගන්නකොට චිත්තානුපස්සනාව එක කර්මස්ථානයක් වශයෙන් තියෙනවා. නමුත් ඒ චිත්තානුපස්සන කර්මස්ථානය මේ විදිහට හිතේ ස්වභාව වශයෙන් 16 ආකාරයකට බෙදලා තියෙනවා. දැන් මේක සමහර වෙලාවට මෙයා කගෙන ඉන්නකොට කෙනෙකුට නොතේරෙන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. මේක මේ විදිහට විස්තර කරන්න ඕන. දැන් ඊගාවට අට කතාවේ මේක තෝරලා තියෙන විදිහ කියනකොට මීට වඩා අමාරුයි මෙතන. ධර්මයේ මොනතරම් ගැඹුරුයිද අපි ඉන්නේ මොනතරම් ළඟකද ධර්මයට වඩා සැබෑ ධර්මයට වඩා අපි මොනතරම් ඈතකද ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මේ වගේදී. කාරණා වශයෙන් දැනගැනීමේදී පවා මොනතරම් අපි ඈතකද ඉන්නේ තාම. ප්‍රාථමික තැනකද එතකොට මේක ක්‍රියාවට නැගීම අතරින් ක්‍රියාවට නැගලා මේක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම අංශයෙන් බලනකොට අපි ධර්මයෙන් තව කොච්චර දියුණු වෙන්න ඕනේද පින්තුනි දැන් අට කතාවේ ඔය කියපු 16 ආකාරය මේ හිතේ චිත්තානුපස්සනාවේදී යෝගාවචරයෙකු විසින් වැඩි යුතු අවබෝධ කරගත යුතු වටහාගත යුතු මේ ආකාර පිළිබඳව අට කතාවේ හොඳට මේක පැහැදිලි කරලා තියෙනවා විශේෂයෙන්ම මේ සතිපට්ඨාන සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය කියලා මේ සතිපට්ඨාන සූත්‍ර අට කතාවල මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ අඩංගු වෙනවා මේ වචනාර්ථ විස්තරය. එතන කියනවා සරාගං චිත්තං කියලා කියන්නේ මේ රාගය සහිත සිත කියලා කියන්නේ අට්ඨ විදං ලෝභ සහගතං. ලෝභ සහගත සිත් අට තමයි සරාග කියලා කියන්නේ. ඊළඟට වීතරාග කියලා කියන්නේ ලෝකීය කුසලාව්‍යාකතං. ඒ කියන්නේ ලෞකික හිත් 81යි ලෞකික හිත් 81 ලෞකික කුසල කියපුවාම එතන තියෙන කාමාවචර කුසල 8ක් රූපාවචර කුසල පහක් සහ අරූපාවචර කුසල හතරක්. ඒවා තමයි කුසල කිව්වේ. ලෝකීය කුසල. ඊළඟට අව්‍යාකතං. අව්‍යාකතං කියනකොට මේ අව්‍යාකෘත කියන එක සිත්වලදී අව්‍යාකෘත කියලා කියන්නේ විපාක සහ ක්‍රියාවලට. අව්‍යාකෘත කියන එක රූපවලට නිර්වාණයටත් මේ අව්‍යාකෘත යෙදෙනවා. ඒක තව දීර්ඝ කතාවක්. මේ හිත්වලදී අව්‍යාකෘත කියන්නේ විපාක ක්‍රියාවලට. එතකොට මෙතන අව්‍යාකෘත ගන්නකොට විපාක පැත්ත බලනකොට ලෝකීය විපාක පැත්ත බලනකොට අහේතුක ගොඩේ තියෙනවා අකුසල විපාක 7ක් සහ අහේතුක කුසල විපාක 8ක් ඊළඟට සහේතුක ගොඩේ තියෙන කාමාවචර කුසල විපාක 8ක් ඒ වගේම රූපාවචර කුසල විපාක පහක් අරූපාවචර කුසල විපාක හතරක් ක්‍රියාපැත්තෙන් ගන්නකොට අ හේතුක ගොඩේ අ හේතුක ක්‍රියා තුනයි ඊළඟට සහ හේතුක ගොඩේ කාමාවචර ක්‍රියා හිත් 8යි ඊළඟට රූපාවචර ක්‍රියා හිත් 5යි අරූපාවචර ක්‍රියා හිත් 4යි ඔය කියන හිත තමයි මේ වීත මේ රාග කියලා කිව්වේ. මෙතන මේ රාග කියලා කියන්නේ ඇලීම්, ලෝභ සහගත බව. ඉදිරියට දැන් කියවෙනවා දෝමනස් සහිත කියලා කියන්නේ දෝමනස්ය දෝමනස්ය විදිහට දකිනවා කියලා කියන්නේ මේ දෝමනස් සහගත හිත් දෙක. ඊළඟට දෝමනසින් තොර වූ බව කියලා කියන්නේ ওই වගේම ලෞකික වූ කුසල අව්‍යාකෘත වලට. ඊළඟට මෝහ සහගතයි කියලා කියන්නේ මෝහ සහගත අකුසල හිත් දෙකට. අර වගේම කුසලාව්‍යාකෘත තමයි අමෝහ කියලා කියන්නේ. මෙතන මේ ලෝභ, දෝෂ, මෝහ වලදී පෙන්වන්නේ අකුසල. අකුසල් හිත් 12 එතන බෙදිලා යනවා. ඊළඟට අලෝභ, අද්වේෂ, අමෝහ කියනකොට කුසල පැත්තෙන් එනවා ඊළඟට අව්‍යාකෘත වශයෙන් එනවා විශේෂයෙන් මේ අලෝභාදෝස අමෝහ පැත්ත තමයි අපට බලවත්වම හඳුනාගත හැකි තැන බවට පත් වෙන්නේ. ඊළඟට මේ විකීත හිත කියලා කියන්නේ විසුරුණා උද්දච්ච සහගත හිත, සංකීත හිත කියලා කියන්නේ දැන් මම මේ මේ වචන ටිකයි මේ තෝරන්නේ. මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. මේ ධර්මයේ ක්‍රමානුකූලව ඒ පැත්තට අපි ගමන් කරන්න ඕනේ මේ ඒක අවබෝධයේ පැත්තට ක්‍රමානුකූලව ප්‍රායෝගික අවබෝධයේ පැත්තට අපි ගමන් කරන්න ඕනේ. පරියාප්ති වශයෙන් මේවා දැනගෙන ප්‍රතිපත්ති වශයෙන් ඒ දැනගත් දහමට අනුව යෙදෙමින් ප්‍රතිවේදේ කරා ගමන් කරන්න ඕනේ. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්න විදිහේ ගමනක් නෙමෙයි මේ ශාසනය ඇතුලේ තියෙන්නේ. එදිනෙදාට සාමාන්‍ය සහනේ ඕන තරම් මේ ශාසනයෙන් ලබන්න පුළුවන්. කිසි වරදක් නැහැ ඒකේ. කොහෙ ගිහිල්ලා කවුරු ගාව මොන ක්‍රමයෙන් හරි කමන්නේ අපිට හිතට නිවීමක් එනවනම්. හැබැයි එතනින් නැවතිලා බෑ අපි. මෙච්චරයි හරි මේක තමයි හරිම තැන මේක තමයි නිමාව කියලා නෑ මේකේ. මේකේ හැබෑ නිමාව හරි ඈතයි. ඒ නිසා මේ මග නොනැවති ඉදිරියට ගමන් කරන්න ඕන මේ කියන යථාර්ථයේ පැත්තට මේ ගැඹුරු පැත්තට අපි නැඹුරු වෙන්න ඕනේ. ඒකටයි මෙහෙම දහමක් තියෙනවා කියලාවත් දැනගන්නයි මේ මේ ගැඹුරින්ම මේව විස්තර කරලා දෙන්නේ. පින්වතුනි ඊළඟට අපි මතක් කරගෙන ආපු විදිහට මේ සංකීර්ත හිත කියලා කියන්නේ හැකුණුණු හිත තීන මිද්දානුපතිත හිත තීන මිද්දේට වැටුණු හිත තමයි තීන මිද්දේට වැටුණාම හිත ඇකිලිලා ඊළඟට දැන් මේ නොදන්න වචන ටික තමයි මේ පැහැදිලි කරන්නේ බොහෝ දෙනාට චිත්තානුපස්සනාවේ ඔය වචන 16 හොඳට පාඩම් පාඩම් අය ඉන්නවා අපි දන්නවා මේ වචන පාඩම් වුණාට ඒ වචන වල අර්ථය මේ විදිහට අපි දැනගන්න ඕනේ ඊළඟට මහගත චිත්තය කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධාන හිත්. අමහගත හිත් කියලා කියන්නේ කාමාවචර හිත් වලට. ඊළඟට සවුත්තර චිත්තය. ඒ කියන්නේ තමන්ට වඩා උත්තර ඒක ඇති බව. තමන්ට වඩා වැඩි කෙනෙක් වැඩි දෙයක් ඇති බව තමයි සවුත්තර කියලා කියන්නේ. ඒ කියන්නේ උසස් දේත් එක්ක සංසන්දනය කරනකොට ඊට වඩා පහත් දේ තමයි සවුත්තර කියලා කියන්නේ. ඒ අනුව මෙතන සවුත්තර හිත කියලා කියන්නේ කාමාවචර හිත. ඊළඟට අනුත්තර හිත කියලා කියන්නේ තමාට වඩා වැඩි කෙනෙක් නැති නිසා. මේ ලෞකික හිත් 89 ඇතුලේ තමන්ට වඩා වැඩි හිත් කොටසක් නැති නිසා තමයි අනුත්තර කිව්වේ. ඒ අනුත්තර හිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර වලට. අනුත්තර හිත් ගොඩේ සවුත්තර අනුත්තර වෙනවා අරූප හිත් ගොඩේ මේ අනුත්තර හිත් ගොඩේ සවුත්තර වෙන්නේ රූපාවචර හිත් ටික. අනුත්තර වෙන්නේ අරූපාවචර හිත් ටික. ආන්න. එතකොට ඔය විදිහට ඊළඟට සමාහිත හිත කියලා කියන්නේ. සංහිඳුණු හිත, සමාහිත වූ හිත, අර්පණා සමාධියෙන් හෝ උපචාර සමාධියෙන් සමාධිමත් වූ හිත තමයි සමාහිත හිත කියලා කියන්නේ. ඊළඟට අසමාහිත කියලා කියන්නේ ඒ සමාධියෙන් සමාධිමත් නොවුණු හිත. ඊළඟට විමුක්තං චිත්තං කියලා කියන්නේ තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ කෙලෙස් යටපත් වුණු හිත. මේ චිත්තානුපස්සනාව ලෞකිකයි. ලෝකෝත්තර හිත් කොහොමවත්ම මෙතන ඇතුළත් වෙලා නැහැ. මොකද ඒකට කාරණය අට කතාවේ පැහැදිලි කරනවා මෙතන කරන්නේ ධර්ම සම්මර්ෂණය. පවතින ස්වභාවය පවතින ස්වභාවයෙන් වටහා ගැනීමක් මේ හිත සම්බන්ධ. ධර්ම සමෝදානයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ධර්ම සම්මර්ෂණයක්. ඒ නිසා චිත්තානුපස්සනාවට ලෞකික හිත් විතරයි ඇතුළත් වෙන්නේ. එතකොට දැන් තදංග විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම විමුක්ත ස්වභාවය විමුක්ත සිත අවිමුක්ත සිත කියලා කියන්නේ එහෙම කෙලෙස්ුන්ගේ යටපත් කිරීමක් නැති බව. ඔන්න දැන් චිත්තානුපස්සනාවට අදාළ වචන 16 තෝරලා ඉවරයි. දැන් මේ අනුව බලනකොට දැන් මේකේ මොකක්ද ඒකට මෙතන දැන් ජීවිතේට ගන්න තියෙන්නේ? ඔය චිත්තානුපස්සනයි ඔය වචන ඔය තේරුම් ඕවා හිත හිතා හිතපුවාම හරිද? අන්න ගැටලුව. ඔන්න ධර්ම මාර්ගයේ තියෙනවා, ඔන්න ධර්මයේ තියෙනවා. එහෙමනම් මේ ධර්මය දැන් අපේ ජීවිතවලට ප්‍රායෝගික වශයෙන් කොහොමද ලං කරගන්නේ? පින්වතුනි අපි දන්න ඔබට විවිධාකාර උපදෙස් ලැබෙවි. ලැබිලා ඇති ලබනවා. නමුත් මෙතන මේ හිත හඳුනා ගැනීම හුඟක් වෙලාවට අපිට තියෙන්නේ මේ වචන දීලා මේ ධර්මයේම මේවා කියව කියව ඉන්න කියන එක විදර්ශනා භාවනාව කියලා මේවා වචන වශයෙන් හදාගෙන වාක්‍ය වශයෙන් හදාගෙන සමහර සින්දු විදියට කවි විදියට හදාගෙන ඒවා කියව කියව ඉන්නවා ඒවා හිත හිතා ඉන්නවා එතකොට ඔන්න විදර්ශනා කෙරුවා කියනවා හොඳට ලස්සනට හැඩතල දාලා ඇදලා පැදලා මේ ලාලිත්‍යයට මේවා කියවනකොට ඒවට තමයි මිනිස්සු කැමැත්තෙන් ඇදිලා යන්නේ. ඉතින් ඒ ස්වභාවය දන්න අය හොඳට හැඩ කරලා මේවා හදාගෙන කඩදාගෙන ඉන්නවා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ මේ පිළිවෙත සතිය පිහිටුවීම සතිපට්ඨානය. සතිය පිහිටුවීම පිළිවෙලක් මේක. සිහිය පිහිටුවාගෙන සිහිය දියුණු කිරීම තුල තියෙන්නේ පවතින ඇත්ත මතුවෙන් දැරීම. පවතින යථාර්ථය වටහා ගැනීම. පවතින ඇත්තක් තියෙනවා මෙතන. නාම රූප වශයෙන් මේක තවත් හොඳට සරලව අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට කියනකොට මේ හිතයි කයයි දෙක. හිතයි කයයි දෙක. මේ දෙකේ පවතින ඇත්ත ගලා යෑමක් තියෙනවා. ඒ පවතින ඇත්ත ස්වરૂපය අපි දකින්නේ නැත්තේ තේරෙන්නේ නැත්තේ ඒ ඇත්ත ස්වરૂපය වෙත අපේ අවධානය යොමු නැතිකම නිසාමයි. අපි හැමෝම අනවධානයෙන් හැම තිස්සෙම ජීවත් වෙන්නේ. කිසිම වෙලාවක අපි කිසිම කෙනෙක් අපි ගාව නැහැ. හොඳට හිතලා බලන්න. හොඳට තමන් ගැනම විමර්ශනය කරලා බලන්න මොන වෙලාවෙද තමන් තමන් ගාව ඉන්නේ. නිතරම අපි ඉන්නේ බාහිරක ඒ බාහිරක ඉන්න අපිට මේ අපේ යථාර්ථය පේන්නේ නැහැ පින්වතුනි. ඒක අරුමයක් නෙමෙයි ඒක තමයි ස්වභාවය. මේ තමන් සම්බන්ධ තමන්ගේ මේ හිත කය දෙක සම්බන්ධ යථාර්ථය පෙන්වන්නේ අවධානය යොමාගෙන ඉන්න හිතටයි. අවධානය සීය සතිය මනාව පිහිටුවගෙන ඉන්න පුහුණු කිරීමයි. මේක මේ දුවන ගමන් පනින ගමන් පුහුණු කරන්න බෑ. දවසෙන් දෙකෙන් පැයෙන් හමාරෙන් මේක පුහුණු කරන්න බෑ. මේකට තියෙනවා කැපවීමක් කරන්න. මුලින් ඒ පූර්ණ කැපවීම කරලා පුහුණුව හදාගත්තට පස්සේ ඊට පස්සේ පුළුවන් ඕනෑම තැනකදී ඕනෑම ස්වરૂපයක් තුල අපට මේක පුහුණු කරන්න. හැබැයි මුලින් අර පුහුණුව ඕනේ. ඒ පුහුණුව අපට දෙන්නේ මේ සිහිය පුහුණු මේ පුහුණුවෙන් අපට දෙන්නේ ඒ සිහියෙන් අපට මේ පවතින ඇත්ත ස්වභාවය වටහා ගන්න. අපේ කාය හිත දෙක දිහාට තමයි සිහිය යොදවන්නේ විතරම. සිහිය යොදවලා එහි සිහිය පිහිටුවාගෙන ඉන්න. මේව ගැන ගොඩාක් තියෙන විස්තර කියන්න. මේ කෙටි වෙලාවෙන් කියන්න බෑ. එහෙනම් මේ සති සම්පන්න කෙනාට තමයි මේ සිතේ ස්වરૂපයන් මේ කියපු ස්වરૂපයන් වැටහෙන්න පින්නතුන්. හොඳට දීර්ඝ සංසාරයේ මහා ප්‍රාගුණ්‍යයක් ගත්ත මහා සත්‍යයන්ට මේ කියපු විදිහට මේ චිත්ත චෛතසික ස්වરૂපයන්ගෙන් මේව වටහන්න පුළුවන්. සාමාන්‍ය සුස්ක විදර්ශක යෝගීන්ට මේ හිතේ මේ ඇත්ත ස්වභාවය යම් කිසි දෙයකට හිත ඇලෙනකොට ඇලීම් සහගතව හිත පහළ වෙනකොට ඒ ඇලීම් සහගත හිත හඳුන ගන්න පුළුවන්. දැනට අපිට හිත ඇලෙන් ඇලෙන ගතිය තේරුම් ගන්න බෑ. ඒ වගේම නොඇලුණු හිත නොඇලුණු හිතක් විදිහට තේරුම් ගන්න පුළුවන් මේ සතිය පුහුණු කරනකොට. අර ඇත්ත ස්වરૂපය Tamanට වටහා ගන්න පුළුවන්. ඊළඟට මේ හිතේ ගැටෙන ස්වභාවය ගැටෙන හිත ගැටෙන හිතක් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඔගලොන්ට ඕන තරම් උපදෙස් ලැබෙයි මේ විවෘත මනසින් හිටපුවාම මේ හොඳට මේ නිතරම අවබෝධයෙන් හිටපුවාම ඒ පුළුවන් ඒක සාමාන්‍ය ප්‍රතිකර්මයක් සාමාන්‍ය ජීවිතේට. ඇත්තට මේක මේ පිළිකුල් කරනවාවත් ප්‍රතික්ෂේප කරනවාවත් නෙමෙයි. එහෙම හරි අපිට ඕන පිළිසරණක් මේ ජීවිතේට මේ ධර්මයෙන් ගන්න ඕන පිළිතක්. මම කියන්නේ අපි කියන්නේ ඒ තමයි එක කියලා හිතන්න එපා කවදාවත්. මෙතනින් ඉවරයි මේක තමයි හරි මේක නෙමෙයි. තියෙනවා මේකේ තව ගොඩක් ගැඹුරක්. ඒ දැක්ම තුල ඉඳගෙනම මේ ජීවිතයේ මේ ධර්මයේ පිහිට හොයන්න ඕනේ. මොකද තම තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට නිවනිවා නිවි නිවි යන ක්‍රමයක් මේ ශාසනය ඇතුළේ තියෙනවා. ඒ නිසා තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට තමන්ට ගෝචර වෙන මට්ටමට තමා තුළ මේ නිවීම, මේ සැනසීම, මේ සුවය ලැබුවට කමක් නැහැ. ඒක වෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි අවසානය කියන එක දැක්ම තියෙන්න ඕනේ. අපේ හිත ඇලෙන හිතක් වෙනකොට ඒ ඇලෙන බව දැනගන්න. ගැටෙන හිතක් වෙනකොට ඒ ගැටෙන හිතක් බව දැනගන්න. මුලාසහගත හිත මුලාසහගත හිත විදිහට අඳුරගන්න. මේ හිතේ ඒ වෙලාවට පවතින යම් යම් ස්වરૂපයන්ද ඒ ඒ ස්වરૂපය හඳුනගන්න තමන් අවදියෙන් ඉන්න තමන්ගේ හිත එක. තමන් අවධානයෙන් ඉන්න තමන්ගේ හිත එක. ඒ අවධානය පිහිටුවාගෙන ඉන්න තාක් අපි මායාවෙන් ගැලවුණායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අවධානය මේ සතිය මේ සිහිය යම් වෙලාවකද අපි තුලින් ගිලිහෙන්නේ ඒහා සමගම අපි මායයට හවුනා. අපි පෙරදුනා. අන්න අර කියන ජීවන අවුල් වියවුල් ප්‍රශ්න ඒ වගේම වේදනා පීඩා දුක් මේ ඔක්කොම එතනින් හට ගන්නවා. ඒ නිසා මේ ජීවිතය අපි සාමාන්‍ය හිතන ආකාරයේ ජීවිතයක් නෙමෙයි. මේක මහ බැරෑරුම් එකක්. මේක අධ්‍යයනය කරලා ওই විදිහට මේ ශාසනානුලෝමික ක්‍රමයෙන් අවබෝධේ පරතරට ගිහිල්ලා නිමා කරනතුරු හැකි හැම වෙලාවකම සිහියෙන් අවධානයෙන් තමා වෙත තමාගේ සිත අධ්‍යයනය කරන ස්වરૂපයෙන් වාසය කරන්නට මහන්සි ගන්න ඒ තුලින් යම් පමණකට හෝ තමන්ගේ ජීවිත නිවුණු සැනසුණු ජීවිත බවට පත් කරගන්න කියන අවවාදය තමයි ධර්මාවවාද පිණිස ධර්ම දේශනාවෙන් අද අපට මේ ලැබුණු කාල වේලාවේ හැටියට ලබා දෙන්නට පුළුවන් උපදේශය වන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම මේ ධර්මයේ පිහිට ලැබේවා. ඒ ධර්මයේ සරණ ලැබෙන පිළිවෙතේ තමන්ගේ ජීවිත නිරතුරුවම හසුරුව ගන්නට ලැබේවා. ඒ තුලින් මෙලොව ආසනසගෙන, පරලොව ආසනසගෙන, සසරම සුවපත් කරගෙන කෙලවර සාන්ත නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් කරුණාවෙන් ආශිර්වාද කරමු. මේ ප්‍රතිපදාව සතර සතිපට්ඨාන ප්‍රතිපදාවෙන් කය ගැන, කයේ ස්වභාවය ගැන, හිත ගැන, හිතේ ස්වභාවය ගැන මනාව දැන තේරුම් අරගෙන සිත සකස් කරගෙන බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා අනුගමනය කරමින් ප්‍රතිවේදයට පැමිණි පිළිවෙතින් අපටත් ඒ උතුම් ප්‍රතිවේදේ කරාම ළඟා වෙන්න හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනා තබා ගන්නවා ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කං අනුමෝදිතා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු මනස සහ සිතේ ස්වභාවය දැන හඳුනාගෙන ජීවිතය निराවුල්ව ගත කරමින් නිවන් පසක් කරන්නට මඟ කියා දෙමින් ධර්ම දේශනාව ප්‍රවත්තු දේශකයන් වහන්සේ ගම්පහ උග්ගල්බොඩ ධම්මාරාම යෝගාශ්‍රමයේ ගරුවන් ශාසක පූජ්‍යපාද නවගත්තේගම සුගතවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරුක්ති රෝගී සුවය තුන්වන්ගේ ආශ්‍රය